එහෙනම් අපි අද දවසට ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අපේ ළමන සතිය තව අලුත් මාතෘකාවකින් සාකච්ඡාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ සහභාගී වූ සියලු දෙනාටම අද ටිකක් ධර්ම සාකච්ඡාව කාලයක් වැඩිපුර ගත වුණා. ඒ වගේම අපේ ධර්ම සාකච්ඡාවට අදාළ නොවන සමහර කරුණු මතු වුණා ටිකක්. ඉතින් ඒවා අර මතු කළාම අපට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක සුදුසු නැති නිසායි අපි ඒවා පිළිබඳව යම් අදහසක් යම් වචනයක් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි නැවතත් හැමදෙනාටම සිහිපත් කරනවා මේ අපි කතා කරන මාතෘකාවට අදාළව ධර්මයට අදාළවම ප්‍රශ්න මතු කරනවා නම් ඒක Tamanටත් අහගෙන ඉන්න අනිත් අයටත් ගොඩක් ඵලදායක වෙනවා කියන බවත් සියලු දෙනාටම කරුණාවෙන් සිහිපත් කරනවා. අද දවසේත් සහ සම්බන්ධ වෙලා හැමදෙනාම අපි මේ දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරලා ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැමදෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැමදෙනාටම කෙරුවත් සරණ පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව විතරක් නෙවෙයි අපිට ගාම්භීර සංකීර්ණ වූ පටිච්ච සමුප්පාද ධර්මය වහන්සේ සති 11 11කට ප්‍රමාණයක් කාලයක් දේශනා කරා වහන්සේට මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් පතන්නව කාලයකදී පතන්නව බෝධියකින් සසර දුකින් මිදීමට හේතු යාසනා වේවා සාදු සාදු සාදු